මේ වෙන සිය දෙනා තනපත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විනිකාස්ස ලව්නෝ යත්ත කාමනිපාතිතෝ ඉතස්ස ධම්මතෝ සාධු චිත්තං දුක්ඛං සුඛාවහං වීති මෙනි සදා ඉති සම්බන්ධ පින්වත් අපි යමිතිකල මේ වාගේ දවසක වැඩ පිළිවෙලක් කරන හැම අවස්ථාවකම දවසේ වැඩ පිළිවෙලේ වැඩකට අංශයක් විදිහට ධර්ම දේශනාවක් ඉදිරිපත් කර ගන්නවා අදත් අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලයයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා මම ධම්මපදයේ එදිරිදී කියනවා සර්වඥ වාචී විසින් දේශනා කරගෙච්ච ත්‍රිපිටකයේ කුද්දකනිකායේ ධම්මපදයේ පොතේ චිත්ත වර්ගයටයි ගාථාවකුයි ඉදිරිපත් කරුවේ. දවසේ ධර්ම දේශනා මාතෘකාවසෙයි. මේ ගාථාවට සම්බන්ධ නිදාන කතාව, පස්මී කතාව, බොහොම රසවත් ඒ වගේම පොදු ප්‍රසිද්ධ කතාවක්. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා ඉරිසක් ඈත ගමකට යනවා වස් සමාදන් වීම සඳහා නන්නාදුන පළාතට. විසාර පිරිසක් මේ සංඝයාතල යනකොට ඈත පිරිසර ගමක මාතික කියන ගම්දිටුවගේ මෑණියෝ දකින්න මේ භාවනා කරන ගුරු පිරිසක් යනවා. ඊළඟට අහනවා කොයිද ස්වාමීන් වහන්සේලා වඩින්නේ කියලා. බෞද්ධ සම්ප්‍රදායක් තිබුණ ස්වරූපයක් අපේ නෑ. කොයිද වඩින්නේ පස්සේ කියනවා අපි විවිධ ස්ථානයක් බලාගෙන යනවා. දැක්ක කරලා භාවනා කරනවා. මොකද්ද කරන්නේ? අපි මේ අපි පිටපාත කරගෙන ඇවිල්ලා විවේකීව භාවනා කරනවා. ඉතින් මේ අම්මට ඒක පිළිබඳ හැඟීමක් නැහැ. ස්වාමීන් වහන්සේලා අපේ ගම ආයේ තියෙන කැලේ වනසන්දේ මේ ඒ වගේ කටයුතු කරන්න කැමති නම් මම කැමති උපස්ථාන කරනවා. ඒකත් එක විදිහ ආරාධනාවක් ඊට පස්සේ කියන්නේ ප්ලස් ආරාධනාවක් කරනවා නම් අපිට ලඝු පොලකක් පලක් හදා ගන්නත් අද අවශ්‍යයි. එහෙම නැත්නම් ලඝු පොලක් හදා ගන්නත් උදව් අවශ්‍යයි කියලා. ඉතින් අම්මා කියනවා ඒකත් කරලා දෙන්න. මේ වස් කාලේ කාට හරි රස ආරාධනාවක් කරනවා නම් ඒ වගේ ආරාධන කරන උපාසක උපාසිකාවන්ට ඒ වගේ අවශ්‍යතාවක් ඉඳලා කරගන්න පුළුවන් අවසරයක් සර්වතනස දීලා තියෙනවා විශේෂයෙන්ම අතුමාශක් ඉන්න නිසා එහෙම නැත්නම් විදියටම කරදරයක් නොකරන විදියටයි සංඝයාගේ ජීවිතේ අසන්න ඕනේ. ඉතින් මේ මෑනියෝ ඒ ආරාධනාවක් බාර අරගෙන බොහොම ඉක්මනට ශක්ති ප්‍රමාණේ මේ ස්වාමීන් වහන්සේලාට තුරුකටක් ආවරණය කරලා ඉස්සරහ පැත්ත ඉඳ තියෙන මඩු ඌඩාරන් මඩු හදලා දෙනවා. හදලා දීලා සංඝයා වහන්සේලා බින්දපාත කරන යන්නේ ආ බින්දපාතෙත් දෙදෙනවා. හන්දාවතේ Taman ළඟ ඉන්න අතවැසියෙක් ලව්වා ඊළඟපස ටිකක් පිටත් කරනවා. ඉතින් මේක 69ක් <coughs> විතර ප්‍රසස නිසා මෑණියන්ට මේක සෑහෙන විතරක වැඩ රාජකාරී නමුත් බොහොම සතුටින් කරනවා. ඉතින් අර යන එන අතවැසියෙන් අහගන්න මොකද කරන්නේ කියලා ඊට පස්සේ කියනවා සංඝයා වහන්සේලා ඉන්න ස්ථාන පිරිසිදු කරගෙන බොහොම මොනවදෝ කරනවා තනියම ඉඳගෙන කරනවා ඊට පස්සේ කියනවා මම ගියොත් මට ඒක ඒ ස්වාමීන් වහන්සේලා දැක බලා ගන්න පුළුවන් කියලා ඊට පස්සේ කියනවා ප්‍රශ්නයක් වෙන එකක් නෑ යන් කියලා ප්‍රශ්නේ නෑනියු දවසක අවස්වරුවේ ඊළඟ පස්සේ ටිකක් හදාගෙන ඒ පුරුදු කැපකාරත් එක්ක ගිහිල්ලා බලනකොට කැලේ 60 දෙනෙක් ගියා එක්කෙනෙක්වත් ඉන්න පාටක් නැහැ සම්පූර්ණ නිශ්ශබ්දයි අතුපතු ගාලා ලස්සනද තියෙනවා ඒතර කැපකාරයෙන් අහගන්නවා දැන් කොබොයි කියන සංඝයාංශල කවුරක්වත් නැහැ ඊට කියන්නේ ආසන ශාලාවට ගිහිල්ලා ගිජිය ගහන්න ගිජිය ගහනකොට සංඝයාංශ වඩිනවා ඊට පස්සේ ඊළඟ පස්සේ ඒක තැම්පත් කරලා ආසන ශාලාව ගිජිය ගහපුවාම එක එකන එක එක පැති වලින් ඇවිල්ලා අරක වාඩි වෙනවා. එතකොට මේ මෑණියන්ට හිතෙනවා මේ සංඝයා වහන්සේලා එකිනෙකා දබර කරගෙන රණ්ඩු කරගෙන තරහ වෙලා ඉන්නවා. දෙන්නේ කෙනේ නැහැ එකපාරේ එක එකන කතා කරන්නේත් නැහැ. ඊට පස්සේ ලොකු ආම්රණ දිලම්පතටයක් දීලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේලා අතර රණ්ඩුවක් හරි කොන්තරයක් හරි තරහාවක් හරි තියනවාද කියලා. ඊට පස්සේ කියන්නේ අපලම එහෙම එකක් ඇත්තේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා අයියෝ වහන්සේලා මේ දෙන්නෙක් එකපාර එන්නේ නැත්තේ ඇයි මේ සුවද සාකච්ඡා නැත්තේ කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ දන්න ප්‍රමාණය කියනවා මේ දෙන්න දෙන්න වාසය කිරීම භාවනා ජීවිතයේ තියෙන ලොකුම පිළිලේ කතා කරන එක තමයි අපි භාවනා කරන ප්‍රධානම දේ. ඒක නිසා අපි පුළුවන් තරම් මේ වගේ ස්ථානවලට එන්නේ කිනේ කාටවත් දැක්කට කතාවක් නැහැ. දෙන්න දෙන්න ඇසුරක් නැහැ කියලා. ඉතින් මේක මේ මෑණියෝ අහලා නැහැ. අනිත් මෑණියෝ ලොකු ස්වාමීන් වහන්සේගේ වචන ගරු කරනවා. කටකොල්ල අහනවා ඔබ වහන්සේලා එහෙම ඒ තරම් මේ මනුස්ස වාසයෙන් අයින් වෙලා ඒ තරම් තනි වෙලා මොකද කරන්නේ? කියන අපි භාවනා කරනවා. මොකද්ද භාවනා කරනවා කියන්නේ? භාවනා කරනවා කියලා කියන්නේ ඇඟ පුළුවන් තරම් පිට පිටිට යන දෙන්න නැතුව ඇඟ ඇතුලේම ඇතුලට හරවන තියාගෙන ඉඳ ගන්න උත්සාහයක්. එහෙම නැත්නම් හිත නිතරම පිට දුවනවා. ඒ පිට දුවන එක තනිකරම ලැබිච්ච මනුස්ස ජීවිතේ නාස්තියක්. ඒ වගේම තව විශාල සංසාරයකට කෙලෙස් උපදින තැන මේක ඇතුළේ තියා ගන්න උත්සාහ කරනවා. ඒතර කියන ඔබාන්සලා මේ විදිහට දීකියත් ඇහැරලා ඉරිස් වජනින් අයිති වෙලා දින්නෙක් දින්නෙක්වත් කතා නොකර මේ විදිහට කරන වැඩේ මම වගේ ගේකට වෙලා කුස්සිය උයන කුස්සියම කෙනෙකුට කරන්න පුළුවන්. ඒකද ස්වාමීන් වහන්සේ කියනවා ඒකට නම් ඇති ප්‍රශ්නයක් නෑ. හොඳ චිත්ත අධිෂ්ඨාන ශක්තියක් තියෙනවනම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම නම් කරලා බලලා නැහැ. ඔබ වහන්සේලා වෙහෙසක් නෙවෙයි නම් මට කරුණා කරලා එහෙම කරන හැටියක් කියලා දෙන්න. ඊට පස්සේ කියනවා විවේක ස්ථානයකට ගිහිල්ලා අසුර කරන්නේ නැතුව නිස්සද්දව මේ Tamange ශරීරයේ තියෙන මේ දෙතිස් කොටාශ මේ කෙස්ය මේ ලොම් මේ නිය මේ දත් ආදි වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරනකොට ඒකෙන් ඉච්චක අල්ලගත්තට පස්සේ ඕකේ එකක් තම තමන්ගේ සංසාර ශක්තිය පුරුද්දානුව මතුවලා එයි. ඒක දිගින් කරගෙන යන්න කරගෙන ගියාම ඇතුළට ගත්ත හිත ඇතුළේම ජාගෘත වෙලා ඒ ඉදිරිපත් කරන දෙකොටාශයක් අනුව ඉදිරියට යයි. ඉතින් මේ මෑනියෝ ගෙදර ගිහිල්ලා ඉතින් අර ගෙදර දහසක් වැඩ කරන ගමන් පුළුවන් තරම් අර ස්වාමීන් වහන්සේලාට වතපිළිවෙත තමයි කරන්නේ. දානි සකස් කරනවා, විලම්බ සකස් කරනවා, නිතරම දෙකේ කොටස භාවනා කරනකොට මේ මෑණියන්ට හොඳට මේක මුදුන්පත් මුදුන්පත් කළ අන්තිමට ක්‍රමී ඒ කොටස හරහා සමත භාවනා වැඩිලා විපස්සනා කරලා මේ ස්වාමීන් වහන්සේට මේ මේ මෑණියන්ට අනාගාමි தත්තට යන කර්ම ඉතර ඉඳදී භාවනා මුදුන්පත් මුදුන්පත් වෙලා උත්තර සන්තෝෂෙන් භාවනා කරාද කියනවනම් මේ මෑණියන්ට අනුන්ගේ සිත් දැක ගන්න ශක්තිය ආවා ආවට පස්සේ බුද්ධිම සතුටක් අර කමන්ට කමටහන් දීපු ස්වාමීන් වහන්සේ අර කැලේ භාවනා කරන 69ක් කෙරෙහි විශාල ගෞරවයක් එන්න පටන් අරගත්ත මෙච්චර වටිනා දෙයක් නේද මේ ස්වාමීන් වහන්සලා මට ඉගැන්වුවේ කියලා මේ මෑණියෝ ඒ Tamanට ඇතිවිච්ච මේ පරිචිත ඥාන ඥානේ මේ ස්වාමීන් වහන්සේලා කොයිතරම් උසස්ත කොතනද දැන් ඉන්නේ කියලා බලනකොට මෑණියන්ට අදාහ ගන්න බැරිුණා එක ස්වාමීන් වහන්සේ නමකටවත් ධ්‍යානයක්වත් උපද ගන්න හම්බෙලා නැහැ පළවෙනි මාර්ග ඥානවත් ලබන ඔක්කොම පුතක් ඊට පස්සේ මෑණියන්ට හිතා ගන්න බැරිුණා මට මෙච්චර වටින උපදෙස් දෙන ඒ සඳහාම ආරණ්‍ය ගත වෙලා ඥාති පිසින් අයින් වෙලා වස්තු භෝගෙන් අයින් වෙලා ගත කරන මේ ස්වාමීන් වහන්සේලාට මෙච්චර මේ 60කට දාන වෙන මටවත් මටත් කරගන්න පුළුවන් දේ මොකද කරගන්න බැහැ. මෑණියෝ දිගට කල්පනා කරලා බලනකොට මේ මෑණියන්ට තේරුණා මේ 69 එක එක ගෙදරකින් ඇවිල්ලා පැවිදිලා තියෙන්නේ මේ 69ට සප්පාය ආහාර ලැබිලා. ඒ නිසා යත්තන්ගේ හිත් එක රස් වෙලා නැහැ. ඊට පස්සේ මෑණියෝ අර අර චිත්ත විඥාන ඥාණයෙන් යොදලා ඒ එක එක ස්වාමීන් වහන්සේලාගේ වෙන වෙන අවශ්‍ය කරන මේ වාපිච්චින් දෝෂ සමනය වෙන, ඊර්තු සමනය වෙන ෘචිකත්වයට හරියන ආහාර දෙන්න පටන් දෙන්න පටන් අරගත්තට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාට තේරෙන පටන් අරගත්ත බින්ද වගේ නෙවෙයි විදිස්සස කැමති කෙනා විදිස්ස සාම් වෙනවා අඹුල්ලස කැමති කෙනා අඹුල්ලස සාම් වෙනවා බැදුම් කැමති කෙනා බැදුම් හම්බ වෙනවා ලොකු සතුටක් එන්න පටන් අරගත්ත. ඇවිල්ලා ඒ ආහාර සප්පාය හරියම නිසා කායික වීර්ය වැඩි වීම නිසා, ශාරීරික වීර්ය වැඩි වීම නිසා භාවනා මුදුපත් වෙන්න පටන් ගන්නවා. පටන් අරගෙන වස් කාලේ සමාප්ත වෙනකොට මේ 69ටම ආර්යහත්ත්වයට යන්න පුළුවන්. පස්සේ මෑණියන්ට මතක් කරලා කියලා සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා සර්වඥාන්සේට වන්දනා කළා කිව්වා අපි යම් හේතුවකට ගිහි අතහැරියාද අපි යම් හේතුවකට වස්සසුවද අපි යම් හේතුවකට භාවනා කරාද ඒක අපි ඉෂ්ට සිද්ධ කරගත්තා. මේ ඉෂ්ට සිද්ධ කර ගැනීමේදී මේ මාතික ගමේ ඉන්න මාතික කියන ගම්පිටුවගේ අම්මා මාතක මාතාව අපිට පුදුමාකාර විදිහේ උදව්වක් වුණා. හරියට අපේ රුචිකත්වයේ බලලා අපිට ආහාර සපයලා දුන්නා. ඒ නිසා ඒකෙන් අපිට කියාගන්න බැරුව තිබුණේ අපහසුකම දුර වුණා කියලා සර්වඥාන්සිට අර එතන ඒ පිළිස නැති වුණාට මේ මාතක මාතාවගේ ಗುಣ ගායනාවක් කරන්න සිද්ධ වුණා. ඒක සර්වඥාන්සේ කිව්වා මේ මෑණියන්ට ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති ඔය අත්ංගෙම කමඨාන අරගෙන ඕගොල්ලන්ට ඉස්සර වෙලා අනාගාමී වෙලා ඕගොල්ලන්ට ඉස්සෙල්ලා පරිචිත්ත විඥානඥාන ඇති කරගත්ත නිසායි ඒ මෑණියන්ට පුළුවන් වුණේ ඒක එක්කනාගේ රුචිකත්වය අනුව දාන ටික ගිලම්පත් ටික සපෙලා දෙන්න ඒක නිසා මේ මෑණියෝ විශාල පිනක් කරගත්තේ නමුත් තමන්ගේ අවබෝධ ඥානෙ ලබන අතර සාස්නික වශයෙන් උදව් කරා කියනකොට ඒ අල්ලාහ් සල්ලාම කතාවේ යන අතරමැද ජේතවනාරාම හිටපු තවත් ස්වාමීන් වහන්සේ නමකට මේක ඇහුණා. ඇවිලා මේ ස්වාමීන් වහන්සේ දෙහිතුවා මෙතෙන්ද කියොත් මේ මෑණියන්ට මට ඕන ඕන දේවල් මට හිතන ප්‍රමාණය විතරයි මෑණියෝ මට දෙනවා. ඉතින්සාර 69 ගේ එකනමකින් අහගත්ත කොහෙද පාර කියලා. පාර කියන බුදුහාමරන්ට ගිහිල්ලා අවසරයි මමත් පැත්තකට භාවනා කරන්න කැමතියි කියලා වැඳලා කමඨාණක් අරගෙන අතෙන් ගියා. ඊට පස්සේ අර මෑණියෝ බොහොම සතුටින් පාර අරගෙන මේ තනිම තනියම්තුරෝනේ උපස්ථාන කරා. ඉතින් උපස්ථාන කරනකොට මේ ස්වාමීන් වහන්සේ දවසින් දවස එක එක දේවල් කෑම ගැන හිතනවා. අහුවෙන් නැට ඒ කෑම ඒ මෑණියෝ ගිරක් දෙනවා. දවසක් මේ මෑණියෝ අර වගේම ඇවිල්ලා කතා කරන වෙලාවක මේ ආන්දෝ ඉතිසිගිය කියලා මෑණියන්ට මේ අනුගේ හික්කේ වන්න අවශ්‍යතාවයෙන් දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා නේද කියලා ආපුවට පස්සේ නෑනියෝ එක අකමැත්තෙන් නමුත් ඔව්තු ප්‍රකාශ කරනවා මට එහෙම කියාවක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒ ඇත්තට මේ ආමුලේ කලින්ම දන්නවා මේ සිද්ධියෙන් පස්සේ මේ ශාංශයට සෑහෙන සැකයක් ආවා. මම තාම පු탁ජනයි මේ නෑනියෝ ආර්යයන් වහන්සේ ආර්ය උත්තමාවියක් මගේ හිතට කාම අදහස් වෙනවා. මගේ හිතට ද්වේෂ අදහස් වෙනවා. මගේ හිතට පාප අදහස් වෙනවා. දැන් මේ නෑනියෝ දැනගත්තොත් එහෙම මට එන මේ පාපතර හිතිවිලි ඉතින් ඊට පස්සේ මොකද්ද භික්ෂුවක් වශයෙන් මා කරේ ඇති වෙන ගෞරවය කිය නිකන් හොරු භයානක හොරු වංශයක් කට කරගත්තා වගේ මේ හාමුදුරන්ට විසුන් නැතුව බයක් ඇති වුණා දැනු ගාව ඉන්නා තාකල් මේ මේ කැම සම්බන්ධ ආසාව ඉෂ්ට වුණාට මේ එහෙම කැම කාලා මේ කරන භාවනාවේදී හිතට හිතවිලි මේ මෑණියෝ දැනගත්තොත් කොච්චර තුච්ච පහත් අරන් නොවන හිතවිලි එනවද කියලා ඉන්න ඉන්නේ ඉන්නේ බැරුවලා. ඊට පස්සේ මේ ආමුදු මෑණියන්ට කතා කරලා කියලා මට භාවනා මුදුපත් වෙන්න හිත විචිත්ත වෙනවයි කියලා සර්වඥාණන්ට ගිහිල්ලා මතක් කරලා කිව්වා එදා වෙච්ච සිද්ධි ඔක්කොමත් ඇත්තයි මේ මෑණියෝ වාගේම කරුණාවන්තයි ඒ වගේ උපස්ථාන කරන නමුත් ස්වාමීන් වහන්සේ මගේ හිත මොනම තාලකින්වත් ස්පාසු වීමට මේක හේතු වුණා නෙවෙයි මට සාධාරණ බයක් දැන් තියෙනවා අනුගේ හිත දැනගන්න පුළුවන් මේ මෑනියෝ මං ගැන මොන වගේ අදහසක් ඇති කරගන්නද මොකද මගේ හිත නිතරම මේ කෙලෙස් සහිත හිතවිලි සහිතයි එතකොට සර්වචනාංශයේ මේ ස්වාමීන් වහන්සේට අර කියපු ගාථාවෙන් අවවාද කරලා මතක් කරලා කියනවා ඔබට කැපතන ඔබට ණයතන එතරම්යි ඒක නිසා දුන්නිග්‍රහස ලවුනෝ මේ හිත කියන එක මොනම විදියකින්වත් නිග්‍රහ කරලා අල්ලලා නැතර කරන්න බෑ. බොහෝම යොහුසුලුව ලහු පරිවර්තකව යහට මෙහාට දුවනවා. මේ කාමයේ ඉන්න ආය ද්වේෂයට නැගෙනවා. ආය මනුස්සයෙකුට කැමතිනු ආය මිනිසෙකුට අකමැති වෙනවා. එහෙම තමයි හිතේ ඇති දුර්නිග්‍රහත ලවුනෝ යත්ත කාම නිපාතිකම. ඒක යමක් Taman කාම ආශාවක් ඇති කරලා තියෙනවා නම් කැමති දෙයක් තියෙනවා නම් ඒකට ගිහිලා වහන්නේ කල්ලාතෝ දැනුම් දීමක් කරලා වෙනවා. කාම Taman කැමති කැමති තැන් වල ඍෂිසේ හැතිරෙනවා ඒක තමයි හිතේ හැටි නික්කාත ලවම යත්ත කාම නිපාතක ඉත්තස ධනතෝ සාදු මේ මෙවැනි න්‍යායපත්‍රකින් තොරව කිසියම් චාරකින් තොරව අතුගානේ බයලජ්ජාවකින් තොරව හැසිරෙන මේ හිත සාන්තුරයා විසින් සත්පුරුෂයා විසින් দমনය කර ගන්නවා චිත්තං දන්තං සුඛවහං দমনය කරන කරනවා හිත සුවයලවන නිසා ඒ නිසා මේ සාන්තුරය ඒ අර කිවටනාන හිත එහෙම නැත්නම් නන්නත්තර වෙන හිත දැනගෙන ඒක දැනගත්තයි කියලා බය වෙන එක නෙවෙයි කරන්නේ එමෙනි කාර්යයක් නැතුව හැසිරෙන හිත দমনය කරගන්න උත්සාහ කරන එකයි කරන්නේ ඒ නිසා දැන් ඒ ඒ මාත්‍රමතා ළඟට ගියොත් ඔබ හොඳටම දන්නවා දැන් බෙහුත අහුවෙලා තියෙන්නේ මෑණියන්ට පේනවා ඒ නිසා එතෙන්ම ගිල්ල দমনය කරගන්නවා. කසමී ස්වාමීන් වහන්සේ දවසක් එතන ගිහිලි වටලා දැන් හරියට ගමන් කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නකොට කණ්ණාඩියේ Tamanගේ මුන්නේ තියෙන ඉරියව් පේන්න වගේ දැන් Taman අහුවෙලා තියෙන්නේ මේ අනුගේ හික්ක වෙන පුරා මෑනියන් කියලා ඇති තාක් හිත দমনය කරගන්න කරපු උත්සාහයෙන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ නුබෝ කාලකින් අරහතේටපත් වීමෙන් තමයි ඒ ධම්මපද කතාව සමර්ථ වෙන්නේ ඉතින් ඒ කතාවේ කතාවට මුල් වෙච්ච මේ ගාතාව මම හිතනවා අපි යන භාවනාවට පෙළඹිච්ච කෙනෙක් සම්බන්ධයෙන් නොයෙක් පැතිවලින් මේ කරන වැඩේ දැක බලා ගන්න දැනට සලකා බලන්න ඉදිරියට යන්න ගොඩාක් කරුණු කාරණා තියෙනවා ඒ නිසා ඒ අපි මීට කලින් මේ ධම්මපදයේම තියෙන අපමාද වර්ගයේ ගාථා ගැන සාකච්ඡා කරලා තියෙනවා දැන් ඉන්නේ මේ චිත්ත වර්ගයේ ඒකෙදි මේ හිතක් වැඩ කරන මේ ස්වරූපය ගත්තොත් දුන්නිග්ගාස ලවණෝ දත්තකාම නිපාතිතෝ කියන එක මේන කිසිම කෙනෙකුට නෑ බෑ කියන්න බෑ. හැම කෙනාගේම හිත කීකරු කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් කාය වචන දෙක කීකරු කරපුවාම ශිෂ්ට සම්පන්න සෞඛ්‍ය මේ සભ્ય සભ્ય මිනිසයෝ සංස්කෘතික මිනිසයෝ මහත්ම ගතියත්ෝ කියලා කියනවා. මේක අපි කාය වචන දෙක කොච්චර කීකරු කරත් අපේ හිතේ මොනම තාලකින්වත් එහෙම කීකරු වීමක් වෙන්නේ නැහැ. ඒ හිත හදාකවත් එහෙම බයලජ්‍ය සහිත එකක් වෙන්නේ. හිත අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ කාමයටම තමයි යවන්නේ. ඉතින් අපි මේක බාර ගන්න නැතුව යම් කිසි කෙනෙක් හිතනවා නම් මගේ හිත හරීම නොසන්ඩාලයි මගේ හිත හරීම කීකර කරගන්නම ආදී මගේ හිත බොහෝම ඉක්මනට රාගයෙන් ද්වේෂයට මාරු වෙනවා කාමයේ අනුමයි දුවන්නේ කියන එකට පශ්චාත්තාප වෙන මනුස්සයාට පුතඥය. මේක කාගේ ඇති කියලා තේරුම් ගන්න එකනට ආර්යයන් වහන්සේ කියලා කියනවා. බුදුරජාන් වහන්සේ කියන්නේ මෙහෙම කලබල වෙන හිතක් අනුව හිතට දුක් ගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ ඒ බව බාර ගන්න. මේ හිත කියන්නේ මෙහෙම දෙයක්. ඒක මේ මගේ මන අපිට අමන අපිට හිතින් එකක් නෙවෙයි. ඒක නිසා අපි කවදා හෝ හිත නිරුද්ධ කරනකන් මේ හිතේ තියෙන නොසන්ඩාලකක් නැති කරන්න බෑ. නමුත් ජීවත් වෙන කෙනෙකුට හිතක් නිරුද්ධ වෙලා යන එකක් ගැන හිතක් ඡේ වෙලා යන එකක් ගැන හිතක් වැය වෙලා යන එක ගැන කතා කිරීම වෙන්නේ මරණයක් වගේ. ඒක මහා විනාශයක් වගේ. ඒක නාස්තික දෘෂ්ටියක් වගේ පේන. ඒ නිසා ඔක්කොමලා හිතනවා මේ හිත කීකරු කරලා තියාගන්න පුළුවන් මේ කියලා හිතක් තියෙනවා නම් ඒක නොසන්ඩාලම. ඒක පිළිබඳ කිසිම කතාවක් නැහැ. හිත කියන යමක් තියෙනවනම් මධ්‍යස්ථානයක් තියෙනවනක මධ්‍යස්ථානගත වෙනකොටම ඒකේ තියෙන මේ ලහු පරිවර්තක රූපයේ කීකරු කරන්න බැරි ගතිය කාමයට අනුව දුවන ගතිය තියෙනවා. ඒක නිසා අපි හිත සීලෙන් ශික්ෂණය කරගන්නවා කියලා කියන්නේ ඒක කය වචන දෙක වශයෙන් ක්‍රියාත්මක වෙන දේවල් හික්ම ගැනීම පමණයි. ඉතින් ඒ හික්ම ගත්තට ඉරෙන් පිටිපස්සේ ඉඳගෙන හිත අරනොසන්දාල ගතිය උද්ගල ભેදයෙන් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව, පැවිදි පැවිදි ભેදයෙන් තොරව, බෞද්ධ බෞද්ධ ભેදයෙන් තොරව මේ විදිහට හැසිරෙනවා. නමුත් මේ පු탁ඥය ඒ සියලුම වැරදි මගේ කියා ගන්නවා. සියලුම වැරදි උඩ පැවෙනවා. සියලුම වැරදි නිසා පශ්චාත්තාප වෙනවා. ඒ නිසා කවදාකවත්ම සන්තෝෂයක් ලබන්න බෑ. අවම කවදාකවත් ඉවරයක් කරන්න බෑ. ඒ නමුත් ඒ පු탁ඥයට හිතා ගන්න බෑ. අර කය වචන දෙක යම් ආකාරයක සීකරු කරා වගේ මේ හිත නිරුද්ධ වෙනකන්, ඡේ වෙනකන්, වැය වෙනකන් ප්‍රයත්නයකින් භාවනාකින් ප්‍රතිපදාකින් මේක කරගන්න පුළුවන්. ඉතින් ඒ තාක්කල් ඒ බුද්ධිල හිතනවා සදාචාර සම්පන්න සීලයක් ආරක්ෂා කරුවොත් වැඩි ලොකු දෙයක් කියලා. ඉන් එහාට යන සීලෙන් එහාට යන සමාධි භාවනා ප්‍රඥා භාවනා කරන්නේ. මොකද ඕනම කෙනෙකුට සාමාන්‍ය බෞද්ධකද පව ආශිලා තියෙන්නේ මේ කීකරු කරගත්ත හිතකින් යුක්තව කාමයේ විඳින්නයි ඕන වෙලා. කීකරු කරගත්ත හිතකින් යුක්තව දීර්ඝ කාලීන ජීවත් වෙන්නයි ඕන වෙලා. දීර්ඝ කීකරු කරගත්ත හිතකින් යුක්තව මේ ලෝකයේ අනිත්‍ය නොවිඳිනා සැපක් විඳින්න ඕන වෙලා තියෙන. නමුත් එහෙම විඳින හිතට මූලස්ථානයේ පවතින තා දුකින් කවදාකවත් අංශු මාත්‍රයක අඩුවක්. එසා කවදා හරි මුළු හිතම නිරුද්ධ කරා. මුළු හිතම අයින් කරන්න ඕනේ. ඒක පේන්නේ මරණයක් වගේ. ඒක පේන්නේ නැස්සස්ත්‍යක් වගේ. නැස්සස් නිච්ඡාර්ථවාදී විදිහට ඒ නිසා ඉන්දියාවේදී සර්වඥ වහන්සේට මේ නිවන ගැන කතා කරනකොට චිත්ත නිරෝධය ගැන කතා කරනකොට උතුජානාථයේට නාස්තිකවාදී චෝදනා. ඒ චෝදනා කිරුවේ Hindu ඒ වගේම තිබුණු Hindu මූල ධර්මවාදී නමුත් අද බෞද්ධ ආදී බැලුවත් නවුද්දයත් 99%ක්වත් කැමති නෑ මේ හිත නිරුද්ධ වෙනවා දකින්න ඒගොල්ලන් ඕනේ මේක ඔපවට්ටම් කරගෙන තියාගන්න. ඒක ඔපමට්ටම් කරවුවත් නැතත් හිතක් කවදාකවත් කාටවත් හිත සුවපින් පිටින්නේ. ඒ නිසා ඒක චිත්ත නිරෝධය අදිෂ්ඨාන කරනවා කියන එක චිත්ත නිරෝධය සම්‍යක් දෘෂ්ටියට දාගන්නවා කියන එක චිත්ත නිරෝධය මෙලොව වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක පවා බෞද්ධ හිතන්නේ අවමංගල කාරණාවක්. බුදුජානකසේ පෙන්වන්න හදන මේ නිවන විදියට නෙවෙයි ඒ නිසා බෞද්ධයන් දෙලොවක් අතර හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් කැමති දන් දීලා සිල් දකලා වැඩේ නතර කරා. ඉතින් එහාට ගිහිල්ලා සමාධියකින් භා ප්‍රඥාවකින් වැඩ කරනවා නෑ කියන එක නෙවෙයි ප්‍රශ්නේ. සමාධි භාවනා කරොත් ප්‍රතිඵල 100 100ක්ම තියෙනවා. ප්‍රඥා භාවනා කරුත් 100ක් වගේ වල තියෙනවා. නමුත් මේ ප්‍රතිඵල වලට බයයි. මේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. මේ ප්‍රතිඵල වලට අකුල් හෙලන එක තමයි භාවනා කරන ජීවිතයේ භාවනා ලෝකයේ තියෙන ප්‍රධානම විහිළුව. භාවනා කරන ප්‍රතිඵල තියෙන ඒ ප්‍රතිඵල වලට අකුල් හෙලන. ඒ ප්‍රතිඵල වලට කැමති. ඒගොල්ලෝ හිතනවා මේ හිත සෝදලා පිරිසිදු කරලා වෙනම තියාගත්තාම හරියයි. ඒක නිරුද්ධ වීමක් ගැන අදහස් කරන්ඩ හිතන්ඩ එහෙම දෘෂ්ටියක් ගන්න අමාරුකම නිසා මේ භාවනා නොකරන එකම නෙවෙයි ප්‍රශ්නේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල බාර ගන්න කලින්. ඉතින් මේක ටිකක් උත්කල වියයි. මේක ටිකක් රැඩිකල් වාදී අදහසක් මෙතන තියෙන්නේ. ඒ නිසා බෞද්ධයා වුණත් දන් දීලා සිල් දකලා නතර වෙන්න හදනවා කියන එක ලෝකේ සම්මත ප්‍රසිද්ධ බහුජන මතයක්. කවුද කැමති මේ සා දුක් හිත තිබුණොත් නම් දුකයි. ඒ නිසා හිත නිරුද්ධ කරන්න ඕනේ කියන එක බාර ගන්න කැමති නම් අපිට කියත හැකි මේ මනුස්සක සම්මාදිට්ඨිය තියෙනවා කියලා. මේ මනුස්සයාට යෝනිසමස්කාරය තියෙනවා කියලා. මේ මනුස්සයාට කුසලතාවය තියෙනවා. ඒක නිසා සමත භාවනාවේදී කරන්නේ සීලෙන් ඊතර කර ගන්න බැරි සීලෙන් මෙල්ල කර ගන්න බැරි අරියුද්ධාන කෙලස් ටික අරගෙන ඒ කෙලස් ටික తాවකාලිකව යටපත් කරනවා. ඒ නිසා අපිට සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන කෙනෙන් පටන් ගන්නවා නම් මේ එක එක ශික්ෂාවකින් එක එක වර්ගයේ කෙලස් කපාගෙන හිත සම්පූර්ණයෙන්ම හිස් කරලා, ගෙවම් කරලා, විරුද්ධ කරලා දාන එකයි බුදුරජාණන්සේගේ මේ ප්‍රතිපදාවේ සඳහන් වෙන්නේ. සීලේදී අපි විරුද්ධ කරන, ගෙවම් කරන කෙලස් වලට වීතික්‍රම කෙලස් කියලා කියනවා. ඒ වීතික්‍රම කෙලස් තමයි කෙලස් වල තියෙන ගොරෝසුම කොටස. වනාම වශයෙන් කියනවා මේ සතෙක් මරන්න තරම් හිත හොරකමක් කරන්න තියෙන හිත කාමීත්‍යචාරය කරන හිත ගුරු වකේලම හිස්සතන පරිසවචන කතා කරන හිත ඒකට හේතු වෙන කෙලෙස් අපි කියනවා වීතිකම කෙලෙස් ඒ වීතිකම කෙලෙස් ටික සීලෙන් අපිට සීල ශික්ෂාවෙන් අපිට තදමාන කරගන්න පුළුවන් වශී කරගන්න පුළුවන් ඉතින් මේ වගේ තැන් වලට රැස් වෙන පිළිසෙක හොඳටම බාර අරගෙන ඒකේ සෑහෙන දියුණුවක් සහිත ප්‍රතිඵල සහිත ඇත්තෝ. සීලෙන් හික්මිච්ච සීලාචාර පිරිසක්. නමුත් ඒ සීලය අපි තනවා වඩා ගන්න ඊගාවට තියෙන කෙලෙස් මට්ටම වෙන අනුත්ථාන කෙලෙස් සාමාන්‍ය ප්‍රතිපති දන නීවරණ ධර්ම යටපත් කරන්නයි. ඒ යටපත් කරනකොට ඒ යටපත් කරන්නයි මේ සිල් ලකින්න කියන එකත් ඔබ දෙන්නේ දන්නේ. සිල් දැකලා මේ සීලේ මොකක් සඳහාද මේක රකින්නේ සීලේ කොහටද තුඩු බිලා තියෙන්නේ කියන එක උගව දෙන්නේ දන්නේ ඒ අදතරන් වැඩ ඉන්න කාලෙම විසාකා මහෝපාසිකාව ප්‍රධාන වෙලා වගේ විශාල සීල ව්‍යාපාර පවත්වලා දිනවා ඒ සීල ව්‍යාපාර පවත්වන ආයත දන් දීලා උපස්ථාන කරලා විසාකාව අහලා තියෙනවා ඇත්ත සීල් දකින්නේ ඇයි කියලා. ඉතින් මේ හතර වර්ගය දීලා තියෙන උත්තර හතර රට විනාශන විහිළු කතා කියලා. රට විනාශන විහිළු කතා අපිට යහපත් ස්වර්ග ජීවිතයක් ලබා ගන්න අඩු ආයශම බඳින්න හම්බ වෙන්නේ, ඊතර ස්වාමි පුරුෂයා පරාඹුවන් හිතන හොයන්නේ නැති වෙන්නේ. මෙන්න මේ වගේ කාරණා හතරක් කීවට පස්සේ බුදු දානහත ළඟට ගිහිල්ලා විසාකා මහෝපාසිකා කියනවා ඔබ වහන්සේ අත්තුම වැඩ ඉන්න මේ සිවණක් පිළිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ මෙතෙන් දැයිලා ඔබ වහන්සේ ඉන්න වහලයටම සිදුලක්කත් සිල් රකින්නේ කාමයේ සඳහා. මට තරුණ වයසේදීම බඳින්න ලැබේවා. මගේ ස්වාම පුරුෂයා වෙන නැත්තම් නොපතාවා. මට මෙහින් මැරලා කියලා දිවි ලෝකෙට ලැබේවා. මට ලබන ආත්මේ සිටුති වේවියක් වෙන්න ලැබේවා. රජම රජ විසවක් වෙන්න ලැබේවා. ඔන්න ස්වාමීන් වහන්සේ මිනිසු සීලේ පාවිච්චි කරන්නේ කියලා. ඉතින් බුදුජානනාංශේ සඳහන් කරන මේ කොයි දේක් කරන්නේ කාම. බුද්ධහම කරන්නේ කාම. මේ හොඳින් අනින් අල්ලපු දෙයට වැඩිය ටිකක් ජයට ජීවත් වෙන්න බුද්ධහම කරන්නේ. නමුත් මේ ਸਰවඥන් වහන්සේ ඉර ඇඳලා තියෙන එකට නෙවෙයි. මේක මව මේ විසකාව දන්නකොට විසකාව සෝවාන් ආටි උත්තමාවිය කවුරුද හතේ ඉඳලා. ඒක නිසා භාවනා කරන කෙනා සමත භාවනා කරන කෙනා ඒ තමන්ගේ භාවනාව නිකම්ම නිකන් පක්කඩේ හඟුරු හඟුවා වගේ නැස්ති නොවෙන්න මේ සීලයේ තියෙන්නේ විපිරිසර බව නැති කරන්නයි සීලයේ තියෙන සමතයක් සඳහායි සීලයේ තියෙන සමාධියක් සඳහායි ඒ නිසා සිල්ලක පොත්තන්ගේ ධර්ම යුතුයකම තමයි ඊගාට ලබන කිනේ අපි අවිපටිසාර බව එහෙම නැත්නම් හිත විපිලිසර නොකර ගැනීම එහෙම නැත්නම් සමතයක් සමාධියක් සඳහා ගත කරන්න ඕන කියන එක අද අලුතෙන් බණින් කියලා දෙන්න වෙලා මොකද සීලත් එක කියලා වැඩි කතා කරා මේ සීලකට ගත්තේ හිත ඇතුළට ගන්න බව මතක නැහැ සීකොලාවක් කියලා කියන්නේ සමාජශීලී මධ්‍යස්ථාන බවට පත් කරනවා. හිල් දවසේ තමයි ගෙවල් දොරවල් තියෙන කුණු කන්දල් සේරම ගිහිලා ඒ නඩු එකිනෙකා ගනුදෙනු කරගන්න හිල් දවසේ තමයි. ආන් ඒ තරමට කරන්න ගත්තොත් එයත් අර සීලයක් හිතින්නේ නැහැ. ඒ සීලේ මෙහෙवला ඉදිරියට යන තියෙන සමාජය ගැන හිතෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. මේ සීලය කියලා කියන්නේ හේනක් පවන මිනිස්සයා හේන වටේට ගහන දඬුවට වගේ දඬුවට ගහන්නේ ලස්සනට නෙවෙයි අසල නෙමෙයි ඇතුලේ එන අර භෝග පැල ටික පරිභෝධකයන්ගෙන් සත්තුන්ගෙන් හානි වළක්ව ගන්නයි. එහෙම නැත්නම් මේ අලංකාරයට දායක කරන වැඩක් නෙමෙයි. ඒ ඉන්සා වැට වාකි තමයි සීලය. මේ සීලයට හදාගත්තට පස්සේ කටුවට ගහලා නැත්නම් අපි එළවලු කොටුවක් වටේ වැට ගහලා ඒක නිකන් තියන්නේ නරකයි. ඒක ඉක්මනටම භෝගපල දාලා භෝගපල හැදෙන්න අරින්න ඕනේ. නැත්නම් තනකොළ වැවෙනවා. ඒ වගේ සීලයක පිළිපියාට පස්සේ සමාධිය මූ කරව ගන්නවා, දිනු කරව ගන්නවා. ඒ දිනු කර ගැනීම සඳහා සීලය ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්නවා මිසක් සීල් ගත්ත පමණින් නැත්නම් දඬුවට ගහ පමණින් වෙනක ගඩාගෙඩි හරියන්නේ නැහැ. රසිතවන්න ඕනේ. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මේ ශල්්‍ය කර්මයක් සඳහා ලෙඩා හොදලා සුද්ධ කරලා ශල්්‍යයන් හරි හොදලා සුද්ධ කරලා උපකරණ ටික හොදලා සුද්ධ කරලා දොස්තර ඔක්කොම සූද කරලා කරපන් හිටියට ඔපරේෂන් එක වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෙඩා ගෙනියන්න ඕනේ සල්ලියාකාරට කියලා ලෙඩා හීනති කරන්නේ. හීනති කරන්නේ නැත්නම් ඔපරේෂන් කරන්න බෑ. ඒ වගේ තමයි සමාධි භාවනාව අවශ්‍ය කරලා කියන්නේ අර පරිඋත්ථාන කෙලස් ටික නැති කරන්න. ඉතින් මේ පරිඋත්ථාන කෙලස් නැති කරත් ඒක නිකන් ඊගාට තියෙන කෙලස් මට්ටම හිරිවැටීමක් විතරයි කරේ. සීනති කරවීමක් විතරයි කරන්නේ සමාධි නැති කියවම ආය ලෙඩ මේ සීයේ එනවා වේදනාව එනවා. මේ වේදනාව ආවත් වේදනාව නාවත් වේදනාවක් තමයි හොඳයි. ඊගාට කලේ ශල්‍ය කර්ම කෙරෙන්නේ නැත්නම් ඉතින් මේක නිකන් විකාරයක් විතරයි. ඒ නිසා ඒ සමාධියෙන් විඥාන කෙලෙස් නැතර කරකට පස්සේ විපස්සනාවෙන් ඊට යටමට්ටමේ තියෙන අනුශේ කෙලෙස් දැකලා ඒ කටයුත්ත කරේ නැත්නම් සිල් දක්කයි කියලා මහා ලොකු දෙයක් හම්බ වෙන්නේ නිකන් හොදෝද මඩේ නිකන් විතරයි හිතුවේ. ඊට පස්සේ සිල් දක්කලා සමාධියට ගිහිල්ලා ඊට නිවරණ යටපත් කරගෙන ඊගාවට යට තියෙන මට්ටම සඳහා ප්‍රඥා භාවනා ප්‍රඥා ශික්ෂා ප්‍රඥා සාසනේ අතේ කරන්නේ නැත්නම් මේ තමන්ගේ ගුණ ගුණ චරිතයේ කිසිම වෙනසක් නැහැ. විචාරිතවල මොනම වෙනසක් වෙන්නේ ආයෙත් නිකන් අතහැරලා දුන්න ස්ත්‍රී හිරක දුන්න ස්ත්‍රී නිකන් අතහැරලා බඩපතේ ගෙදිගාරෙන්න වගේ බලු අලිගයක් නිකන් මේ උණුපුරුකක දාලා තිබ්බා වගේ තමයි ගත්ත ගමන් ආයෙත් උද වෙනවා. ඉතින් ඒකේ හරි වෙනසක් එන්න නම් සීලෙමුත් හිර කරලා සමාධිමුත් හිර කරලා හිර කරගත්තට පස්සේ සමත විපස්සනා ශික්ෂාවට යනකොට ඒ විපස්සනා ශික්ෂාට ගියාට පස්සේ අර සීලෙට සමාධියට බොහොම වැඩි තමයි රුචියස්කම වෙනසක් ඇති වෙනවා. තමයි පෞරුෂත්වයේ හැබෑ වෙනසක් ඇති වෙනවා. මේ හැබෑ වෙනස නැවත අපතේ වෙනසලු සෝවන් මාර්ග ඥාණයට අරගන්න. සෝවන් මාර්ග ඥාණයදී තමයි මේ හැබෑ වෙනස නැවත ආපසු නොහෙරෙන නොහැරෙන කාලෙට අල්ලගන්න. ඉතින් එහෙම ඉෂ්ටිකසාර වෙන්නේ සුවන් මාර්ගය. ඉතින් මේ වැඩපිළිවෙල එක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන් කියන තරම් දිග වැඩපිළිවෙල. වචනාංශේ ඒ කටයුතු සඳහා පෙළගැස්ම ආරසංඛ්‍ය කල්පලක්ෂයකදී දික් කරලා තියෙනවා. ඒ තා කාලයක් තමයි ටික ටික දන් දෙමින් සීල ගතිමින් සමත භාවනා කරමින් විපස්සනා භාවනා කරමින් ඇවිල්ලා තියෙනවා. නමුත් සර්වඥාන්සේ තමන් වාසීගේ ජීවිතාදර්ශයෙන් දැකලා ඒකේ පිට යන පැති නතර කරලා වැඩමාවත යන කෙලින් පාර පෙන්නලා කිව්වා මානවීය අවුරුදු 7කින් කරන්න පුළුවන් විදිහට මම මේක හරියට ගොඩගස්සලා තියෙනවා. ඒ අවුරුදු 7න් මෙන්න මේක අනාගාමී මාර්ගඵලයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අරහත් වෙන්න පුළුවන්. හොඳ තීක්ෂණ බුද්ධිමත් කෙනෙක් නම් දවස් 7ක් කරනවා. දවස් 7කින් මේ ටික හරියට තේරුම් අරගෙන නිකන් ඔය අතහැරිය ගුණාවෙන්ද වගේ කරන්න බෑ මේ කල යුත්තේ හරියට Taman ළඟ දැනටමත් තියෙන මේ ಗುಣ ටික එලගස්සව ගන්නවා කියන එක ලේසියි. ඒ පෙළගස්සව ගැනීම සඳහා පෙර මේක කරලා තියෙන්න ඕන. කල යුත්තේ මේකයි කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඒක ලෑස්තිලා යන්න ඕනේ. ලෑස්තිලා ගිහිල්ලා අත නෑර දිගට කරන්න. ඒ නිසා හොඳට කෙනෙක් බය කරන්න පුළුවන් කොහොමඩක්වත් නිවන් ලබන්න බෑ. ත්‍රිපිටකයෙන්ම කර්ම පෙන්නලා දෙන්න පුළුවන් බය කරවන්න පුළුවන් කොහොමඩක්වත් මේක කරන්න බෑ. මොකද සාරාංශික කල්පලක්ෂයක් දසපාරමිතා පුරන්න ඕනේ, විහෙතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ, මෙච්චර මෙච්චර දැනගන්න ඕනේ. නමුත් මම මේ බණ කියන්නේ එහෙම බයක් ඇති කරන්නේ නෙවෙයි. එහෙම බයක් ඇති කරන තියෙන බණක් කියනවා ලංකාවේ. නමුත් මේක කළ හැක්කක්. නමුත් ඒ කළ හැක්කක් වෙන්න නම් මේ ධර්මපතය මේ ප්‍රතිපදාව දැනගෙන යන්න ඕනේ. මොකක්ද හරියට ප්‍රතිපදාවක් කියලා? ඒ වගේම මේ වෙනකොටත් මේකේ ගොඩාක් වැඩ Taman වරින් වර තැන් තැන් වලදී අත්දකලා තියෙන බව දැනගන්න. ඒක ලස්සනට පෙළ ගහගන්න හැටි දැනගන්නත් ඕනේ. ඒ පෙළ ගැහිගෙන එනකොට අත නෑර මේ අපි ඔය මහා ලෝකෝට සලකන ඥාතියින් පිළිබඳ ප්‍රශ්න මහා ලෝකෝට සලකන වස්තු පිළිබඳ ප්‍රශ්න තවත් මේ වගේ වටිනා කාරණාවක් එක්ක ගලප ගලප යන්න ගියොත් මේ කිරි ගොමයි දෙක එකතන තිබ්බවා. Tamante භාවනාවේ යම් ආකාරයක පෙළගැස්මක් ඇතිගෙන එනවනම් උදා වූ හෝ වේවා මහත් වූ වේවා ඒ ඥාති පරිවර්තය ගැන අමතක කරලා ඉගෙන ගන්න ඕනේ. උදා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තේ ඒකට අයින් කරලා ශාසනය ගැන හිතලා හෝ තමන්ගේ ශාසනය තමන්ගේ නිවන ගැන හිතලා හෝ මේ කැපකිරීම කරන්න බැරි මේ හිත යත්ත කාම නිපාතික නිපාතිනෝ කොහෙන් ගියත් අන්තිමේදී තමන්ගේ කාම ඉෂ්ට කරගන්න ඒ සීල සමාධි ප්‍රඥාවත් භාවිත කරනවා. සීල සමාධි ප්‍රඥාවත් භාවිත කරලා අනුන්ට වැඩිය මම උසස් කියලා හිතාගෙන ලොකුයි කියලා හිතාගෙන කාමේ වරන. නමුත් භාවනා කෙරීගෙන යනවනම් පෙළ ගැස්සීගෙන යනවනම් ඒ කෙනා දැනගන්න ඕනේ හිතේ තියෙන මේ චපලගත්, හිතේ තියෙන මේ ෂටගත්, හිතේ තියෙන මේ මායාවී ගති එහෙම දැනගෙන ඒ දෙන පොඩ පෙරක දෝරුකා. ඒ දෙන බොරු ලනු විදර්ශනාවට ලැබෙන උපක්‍රේෂ වශයෙන් සලකලා ෂටමායවි ගති වශයෙන් දැනගෙන ඒව මගාරින්ද නම් හොඳ කල්යම් මිත් ආශ්‍රය ඒ වගේම මේටිස්ලයි පාර ගියත් සංගේ උපදිෂ්ඨන්ති යයි. ඉතින් මේ විදිහට දැනටමත් Taman ලබලා තියෙන මේ ಗುಣ ටික විදි කරගන්න අදහසෙන් හිතක දුක් නොදෙන තත්ත්වෙ නම් හිත නිරුද්ධ කිරීම මිසක්ක හොදලාගෙන තබා ගැනීමක් හිත නිරුද්ධම වෙන්න ඕනේ. ඒක පිළිගන්න කැමතිද නැද්ද කියන එක මම මේ වෙලාවේ සාකච්ඡා කරන්න යන්නේ. නමුත් ඒකට අඩුම කැඩුම ටික. ඒකට කොච්චර අපි ලෑස්තිද කියනවනම් අපි ඒක උදේ මතක් කරගත්ත විදිහට යම් කිසි කෙනෙක් මේ භාවනා කරන වෙලාවේදී Taman භාවනාදී හිත සමාධිගත කරවීම සඳහා ඉදිරිපත් කරගන්න මූල කර්මස්ථානට සාපේක්ෂව කියලා දෙනවනම් ඉගෙන ගන්නවනම් අපි යම් ආකාරයකට ආනාපානයක් ඉන්දිය නැතිවීමක් වගේ භාවනාවක් කරගෙන භාවනා කරනකොට ඒ භාවනා අරමුණට හිත මුනට මුන ගාලා තියාගෙන ඉන්නවා කියන්ට ලක් වෙනවා. ඒක ඒක සාධාරණයි. චොක්කාර වෙච්ච හිතේ කාර්මණකට ගෙනල්ලා ගුණ කරන්න අමාරුයි. කැලේ වල් වෙච්ච කුඩු වෙච්ච මිනිහරකෙක් ගෙනල්ලා එක පාරට කලයි කණුක බැඳලා උකී කරලා. ඒ හරකගේ තියෙන කුළු ගතිය යන්නේ. ඒ වගේ තමයි මේ හැම යත්තකාම නිමාතු කියලා මේ පතිනෝ කියලා තන්තන් වල රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න ඇවිදු මේ හිත ඒක පාටම ආනාපාන හිතින්නේ. ඒ නිසා අපි ඒක ටිකක් ඉස්සලා කටයුතු කරන්න ඕනේ. නමුත් යම් කිසි විදිහකට ආනාපාන හිතින්න ගත්තොත් අරමුණක ඒ අරමුණේ ධානය ඉන්නකොට අරමුණේ තිබ්බා කියලා අරමුණේ හිත පිහිටියා කියලා මුලටම දාලා හිටියා කියලා මහා ලොකු වෙනසක් ඇති වෙන්නේ ඒකෙන් මේ ලැබිච්ච සීල ශික්ෂාවෙන් මේ ලැබිච්ච සමාධි ශික්ෂාව ප්‍රයෝජනයට වෙලා ඒක නැවත ආයෝජනය කරගෙන ඒක විපස්සනාවට දාගන්න නම් ඒ වගේ අරමුණක් දිහා වැඩි වේලාවක් බලාන ඉඳ ධර්මයට කීකට කරගත්තට පස්සේ බලාන ඉඳ ඉඳ ඉඳ අරමුණේ මොන විදිය විපරිණාමයක් වෙනවද මොන විදිහේ වෙනසක් වෙනවද කාලානුරූපව මොකද වෙන්නේ කියන එකට දීක්ෂණ අවබෝධයක් අවශ්‍යයි. ඒක කරන්න බෑ හිත නිතරම දුවකන විදිහ. හිත අරමුණින් අරමුණට පයින්නොන ඒ කර්මනකට දිහා බලන ඉඳලා වෙන දේ බලන්න බෑ. ඒ නිසා අපි අරමුණයි හිතයි එකිනෙකට මුණට මුණ දාලා තබා ගැනීම සඳහා ගන්න ප්‍රයත්න කරන සම්මත ශික්ෂාව. ඒක තියාගන්න පුළුවන් වුණාට පස්සේ අරමුණට මොකද වෙන්නේ කියලා බලන ඒ සඳහා යෙදෙන අතිරේක උත්සාහයට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. ඉතින් මේ ප්‍රඥා ශික්ෂාව සඳහා අපේ ආචාර්යවරු හරියට ක්‍රම සහ විදි සකස් කළා අපට උපදේශ සකස් කළා. ඒ ශිෂ්‍යයන් ඉදිරිපිට කියලා දෙනවා මෙන්න මේ මේ උපක්‍රම යොදලා ඇති තාක් ඔය කීකර කරගත්ත හිත විපස්සනා වශයෙන් කිමිදෙන්නේ විපස්සනා වශයෙන් ඇතුළට ඉඳා බහින්න කටයුතු කරන්නේ. ඒ ආනාපාන සති භාවනා කරනකොට ආධුනිකයට මතක් කරලා කියනවා ඒ ආනාපානෙට හිත ප්‍රකාශවත් විදියට උත්සන්න විදියට සමීප කිරීම සඳහා ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද කියලා දෙක වෙන් කර ගන්නා දැනුමකටවත් සාතර වෙන්නේ. නැත්තම් ආනාපාන කෙරුවයි කියලා ඇති වෙන ලාභයක් නැහැ. ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද. නැත්නම් ආශ්වාසය කරනකොට ඒක ප්‍රශ්වාසය නෙවෙයි ආශ්වාසයමයි. ප්‍රසවාසයට ගියාම මේක ආස්වාසය නෙවෙයි. මේක ප්‍රසවාසයමයි කියලා මේ දෙකවත් වෙන් කරගන්න බැරිද කියලා බලන්න. ඒක ටිකක් අභියෝගශීලී වෙන්න පුළුවන්. මුදික උරුමාට පස්සේ මේ එලහරකා මේක මීහරකා එලහරකා ගොඩට අදිනවා මීහරකා මන්ට අතනවා වගේ මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා වෙන් කරගතයි. ඒක චරම භයානක මේ වෙන උපාධියක් හරි වෙන දැනුමක් අත්වන කරන්නේ අත්දකින්න පුළුවන් මේ ආස්වාසය මේ ප්‍රසාරය. ආන්නේ එහෙම ආස්වාද ප්‍රසාර දෙක වෙන් කරගෙන ඒ වෙනස දකිමින් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක එළියෙන්න සතියට සාපේක්ෂයි. හොඳ සතියක් තියෙනවනම් මේ ආස්වාසය ඒක මේ රසයි මේ ප්‍රසවාසය ඒක මේ රසයි මෙන්න මේ දෙකම තමයි කියලා දකින්න. මම මේ වම දකුණ වම අයයි පොළොවේ කියන්නේ මම මේ දකුණු පාය පොළොවේ කියන්නේ කියලා ඒ පොළව අයි කෙටෙන හැපෙන වඩින තත්වයේ අත්දැකීම අත්විඳීම බල බල කොච්චර පියවර ගන්නක් ගන්නද කොච්චර හුස්ම රැලි ගන්නක් ගන්න පුළුවන්ද කියන එක තේරීම සතියට සාපේක්ෂයි ආන්නේ කරගෙන ආශ්‍රද ප්‍රසවාස දෙක වෙන් කරගත්ත යෝගාවචරයට ඒ දැනුම ඒ තීක්ෂණ භාවය හරහා ආශ්වාසෙන් ආශ්වාසයට ප්‍රශ්වාසෙන් ප්‍රශ්වාසයට පවා කාලානු රූපෝ බලාගෙනකොට වෙනසක් ඒ තමයි ධර්මතනාසේ දීග ආස්වාසේ දීග වශයෙන් එන්නේ එන්නේ කෙටි වෙන බව දීග ප්‍රාස්වාසේ දීග වශයෙන් එන්නේ එන්නේ කෙටි වෙන බව වශයෙන් ආස්වාස ප්‍රසස්ත දෙකට විතර වෙනසක් නෙවෙයි ආස්වාසෙන් ආස්වාසෙන් ප්‍රසස්යෙන් ප්‍රසස්යට පවා විනස්කම් ඇති වෙනවා මෙන්න මේ වෙනස්කම් ඊට වැඩිය අද ටික වෙලාවක් අදට වැඩිය හෙට ටික වෙලාවක් බලනවනම් මම මේකට කියනවා භාවනා ප්‍රගුණ භාවය දියුණු භාවයේ ගැඹුරක. අන්නේ බලන්නේ හිතියොත් එන්නේ එන්නේ වෙනස්කම් වලට සාදර වෙලා ඒ සර්වඥාන්සේ දැකලා තියෙන චිත්ත නියාමයක් තමයි එහෙම වෙනවා නම් එන්නේ එන්නේ ආනාපාන සංසිද්ධිය. එන්නේ එන්නේ එන්නේ කාය සංසිද්ධිය. එන්නේ එන්නේ එන්නේ හිත සංසිද්ධිනවා. සංසිද්ධිනකොට මේ සංසිද්ධන ආනාපානයේම හිතේ ඡය වීම, හිතේ වැය වීම, හිතේ නිරුද්ධ වීම කියලා බාර ගන්නවා. මම බලන අරමුණ ආශ්වාස ප්‍රශ්වාස දෙක එන්නේ එන්නේ එන්නේ කීකර වෙනවනම් එන්නේ එන්නේ එන්නේ සියුම් වෙනවනම් ඇත්තට වේදන සියුම් වෙන්නේ රූප ධාතු. වායෝ පොට්ටබ්බ ධාතුව සියුම් වෙන්නේ. නමුත් මේ බලාගෙන ඉන්න හිත සියුම් වෙනකොට කලබල වෙනවා කාමභෝගී පුද්ගලයා. නින්දට වැටෙනවා කාමභෝගී පුද්ගලයා. අයියෙන් හුස්ම ගන්න හිතනවා කාමභෝගී පුද්ගලයාට. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව ඒ ගෙවෙමින් පවතින ආනාපානය හික්මවන්න කියනවා ප්‍රඥාවේ යුක්තව ඒ හික්මවනකොට වෙන්නේ අරමුණු කරන්නා වූ රූප ධර්මයේ ඡය වෙන්න ඡය වෙන්න වැය වෙන්න වැය වෙන්න නිරුද්ධ වෙන්න නිරුද්ධ වෙන්න බලහන් ඉන්න හිතත් එහා සාපේක්ෂව ඡය වෙන්න ගන්නවා වැය වෙන්න ගන්නවා නිරුද්ධ වෙන්න ගන්නවා මෙන්න මේ වැය වෙනකොට ඡය වෙනකොට නිරුද්ධ වෙනකොට ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි කෙලස් කියන්නේ නිින්දට වැටෙන එක තමයි කෙලස් කියන්නේ බය වෙන එක තමයි කෙලස් කියන්නේ ඒක තමයි මාර බලවේග කියන්නේ ඉතින් අපි මේ தත්තට ඒක හදාගත්තට ඒ හුස්මරැල්ල සංසිඳිනකොට මේක ප්‍රශ්නයක් කරගත්තා. අයියෝ හුස්ම ගන්න පටන් ගත්තා. භාවයෙන් නැගිටලා යන්න පටන් ගත්තා. හුස්ම දෙවි මට ආලන්න මට පිළි මැකිලිම කරන්න ඕන කියලා භාවන අමාරු කරුවෝ. ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාර ඕදෝදමඩේ දාන්න වගේ අර තමන්ටම නොදැනී තමන්ගේ හිත චපලකර කරන හැටි පංචනික වැඩ කරන හැටි මේ හිත ඡය වීගෙන යනකොට ආනපනේ ඡය වීගෙන යනකොට උච්චරක් බය ඇති කරනවා කියන අප මේ බය ටික තමයි කෙලස් කියන්නේ. මේ බය ටික තමයි මාර බල වේ කියන්නේ. ඉතින් මේක දැනගෙන දැනගෙන ගිහිල්ලා අපි හිතමු යම් කිසි කෙනෙකුට ඉන්දේ ඉන්දේ ඉන්දේ දවසින් දවස මේ ආශ්‍රව ප්‍රසවාස දෙක සංසිඳන පැත්ත, ජීවන් කරන පැත්ත, භාවනාවේ දියුණුවයි කියලා තේරුම් ගත්තයි කියලා කමඨාංගිත කළා හෝ බණහලා හෝ ධර්ම සාකච්ඡා කරලා හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රේ ආන්නේ කෙනාට සිද්ධ වෙනවා ඊට පස්සේ එන්නේ එන්නේ එන්නේ ඊයේ මම මෙච්චරක් ගෙවක් කරුවා අද අදටත් ප්‍රති තව ගෙවක් කරන්න ඕනේ එකම ආරමුණේ එකම සතියකින් එකම සමාධියකින් එකම අප්‍රමාදයකින් එකම ඉරියව්වක් වෙනගෙන හැකිතාක් මේ ගෙවක් කරන්න ඕනේ කියලා බැලුවොත් යම් වෙලාවක ආශ්‍රද ප්‍රසවාසයේ තමන්ට නොදැනිනා මට්ටමට නෑ කියන මට්ටමට යනකම් මේ ක්ෂය වීම, මේ වැය වීම, මේ විරුද්ධ වීම කියන එක ඔය තරම්ම සාරා සංකේකල්ප ලක්ෂයක් මේක. ඒක විතරක් තමයි මේ බුද්ධලික ජීවිතේ මම දැකලා තියෙනවා අසුර කරන අයගෙම Tamanගෙන ඒක ඉච්චර කල් ගන්න එකක් නෙවෙයි. නමුත් එහෙම වෙනකොට ඒකට තමයි අකුල් හෙලන්නේ නිසායි මේ වැඩේ තමයි. මේක භාවනා ජීවන බව නොදන්න නිසායි මේක තමයි ඒක සඳහා හිත ෂටමායයි වැඩ කරන නිසා මේක තමයි වෙන්නේ. එහෙම නැත්නම් මේ සංසිද්ධි වෙන්න පටන් ගත්තාම ඒක සර්වඥන්සේ සඳහන් කරලා තියෙන්නේ පස්සම්බයං කාය සංඛාරං අස සික්ෂාමි කිසිකති කියලා කාය සංස්කාරයන් සංසිද්ධුමි සංසිද්ධුමි ආනාපාන දෙක සංසිද්ධුමි සංසිද්ධුමි භාවනා කරනකොට මේක භාවනාවේ දියුණුව බවත් ඉති ක්ෂේවීම බවත් වැයවීම බවත් නිරුද්ධ වීම බවත් දන්නවනම් ඒ යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ උත්තර සක්මන් කරලා ආනාපානෙ හොඳට මූණට මූණ දාලා ඒක ගෙවන් වෙනකන්ම බලන්න යම් දවසක ඒ විදිහට ආනාපාන ගෙවන් වෙන්න වෙන්න ලොකු උද්‍යෝගයක ලොකු කෙලස් භවන වැරකින් ලොකු ඡය දකින්න ආශාවකින් ලොකු වැය දකින්න ආශාවකින් ලොකු නිරෝධය දකින්න ආශාවකින් ගිහිල්ලා දවසක දැක ගන්න පුළුවන් වුණොත් මේ ගුරුසුර තිබුණු ආශ්‍රද ප්‍රසවාසයේ දැන් සියුම් වෙලා අතිසූක්ෂම වෙනවා ඒක බලාන හිතපු හිතත් ආශ්‍රද ප්‍රසවාසයේ හඳුනගන්න හිතත් ක්‍රමේ ක්‍රමේ ක්‍රමේ ඡය වේවි ඡය වේවි ඡය වේවි දීන භාවයටපත් වෙනවා. ඇඟ පිළිබඳ දැනීමත් මේ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවාද කියන එකක් ඡේවිමි ඡේවිමි යනවා මෙන්න මේකට අකුල් හෙලන්න නැතුව බය වෙන්නේ නැතුව කලබල කරන්නේ නැතුව නිින්දට වැටෙන්නේ නැතුව මේක දිගට පාත්තගෙන ගියොත් දැක දැක දැන දැන දන්නා තැන සිට නොදන්නා තැනට කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යන්න පුළුවන් හැබැයි යන්නේ අනිවාර්යයෙන්ම විප්ලවීය මනසක් ඇති මිනිස්සු පිටත. සම්ප්‍රදාය රකින්න කිසිම කෙනෙකුට මේ කඩේම පන්නන්න බෑ. මොකද ඒගොල්ලෝ අරමුණ තුනී වෙනකොට බයයි. කය නැති වේගෙන එනකොට බයයි. ඒක කියාගන්න බැරි මට්ටමට එනකොට මේ භූත බලවේගය කියයි, දෙවියෝ කතා කරා කියයි, අම්මා දැක්කා කියයි, අහඹුදු හඹුරු දැක්කා කියයි, ජේතවනාරාමේ දැක්කා කියයි, මේ පොළොන්නරුව දැක්කා කියයි, අනුරාධපුර දැක්කා කියයි ඒ ඔක්කොම කුණු කන්දල් මේකට දාගන්නවා අර හිත tempat වෙගෙන tempat වෙගෙන මේ හිත tempat වෙන්න වෙන්න හිතේ තියෙන වමනේ පිට කරනවා වගේ පරණ කෙලෙස් එළියට දානවා. මේන හැම කෙලෙසයක්ම සමාදන් වෙන්න කියන විදිහට කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඒත් ඔගේට සලකලා යන්න ඇරලා මේ සමාදන් වෙන සමාහිත වෙන කීකරු වෙන ආනාපාන හිත කය මේ කීකරුව දිගේ ගෙනින මනුස්සයෙක් පාරෙච්චනම. නමුත් අපිට වෙලා තියෙන කැස්සක් આવොත් ඇයි කහින්නේ කියලා. අහපාට වුණොත් ඒක අහපාට වෙන්නේ කියලා. විවේකයක් આવත් ඇයි විවේකේ ආයෙ මොකද වෙන්නේ? ඔක්කොම හීන විස්තර කරන්න හදනවාගේ අර පේන හැම දෙයක්ම අල්ලා ගන්නවයි කියලා කියන්නේ කාමෙට තියෙන ආසාව. හිත ගෙවම් කරන හිස් කරන තැනට යෑම කියලා කියන්නේ කාමයේ තියෙන ආදීනව දැකලා ඒකට ලැජ්ජිත වෙලා පීඩිත වෙලා ඒකෙන් තුච්ච කළ සලකලා යන මනුස්සයට සත්‍විච්ච වියකින් බතල් කැල්ලක් කපනවා වගේ ආගෙන යනවා. ඒක පුරුදු වුණාට පස්සේ ඒක හරියට පොත පාදගත්තට පස්සේ ඉඳගෙන නොබෝ වෙලාවකින් මේ ආනාපානෙ බොහෝම ඉක්මනට ඉනි වෙන බව සීම් කරන්න පුළුවන් බව උරු දෙයක් ගන්න පාරට යනවා වගේ අතරමං වෙච්ච මනසේ තමන්ගේ ගෙදෙට්ට ඉන්නවා වගේ අර සාන්ත භාවයට එන්න පුළුවන් ගතියක් එනවා. ආන්නේ මේ එන්න පුළුවන් මිනිස්සෙකුට භාවනා හුරු කරගත්ත කෙනෙකුට ඕනතරම් අවස්ථාවක් තියෙනවා වාඩි වෙලා කිසිම ආනාපානික ධර්මයක් ගන්න නැතුව දෙලින්ම විවේකයට යන්න පුළුවන් එක තප්පරෙන් දෙකේ. ඒකට යන්න නම් මේ අතරමැදි හම්බ වෙන ඔය කරුණු කාරණා ගැන නතර වෙවි කල්පනා කරගෙන ඉන්න. කිසිම ආනාපානික පිටක් නැතුව කිසිම අරමුණක පිටක් නැතුව වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දානකොටම විවේක වෙන්න පටන් ගන්නවා. ඒ විවේකය තමන්ගේ හැබෑ නිවහන බවක් එහෙම නැත්නම් ඒක කිසිම නඩත්තු වේදමක් නැති ප්‍රകൃතිය බවත් ඒ විවේකයට යන්නේ නැතුව දුක් සත්‍ය අවබෝධ කරගන්න බැරි බවත් ඒ විවේකයෙන් තමයි මොහරකම් කරන්න පුළුවන් බල පුළුවන් කාර්යකෙනෙක් ලෝකේ නැති බවක් දැනගෙන මේ විවේකේ පුරුදු කළොත් ඒ යෝගාවචරයට ඒ කාය ආයන් පස්සනාවේ සූරභාවය අනුව විවේක මනස තුළ දෝත හිත අරපදියන් වෙනකොට මේ හිත කොච්චර විකාර දේවල් මවනවද කියන එක හිත විවිධාකාර සංඥා වේදනා මවල තමන්ම ඇතුළතින් කලකොලොප්පක් කරනවා. ඉඳාගත්තට පස්සේ හීන පෙන්නනවා. ඉතින් විවිධ ශබ්ද අස්සවනවා, විවිධ ගඳ වර්ධනවා, විවිධ රස පෙන්නනවා. ඉතින් කාමයට කැමති කෙනා මේ හැම එකක් එක්කම හැප්පෙනවා. අවතන්සේ දෙලින්ම සඳහන් කරලා තියෙන හැප්පෙන ඒ හිත මවාපෙන්න සියල්ලම ඒවා මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, ඒක මගේ ආත්මයක් නෙවෙයි කියලා හිතාක් මේ හිත හිස් කරනවා කියන එක තමයි හිත නිරුද්ධ කරනවා කියලා කියන්නේ. හිත ක්ෂය කරනවා කියලා කියන්නේ. හිත වැය කරනවා කියලා කියන්නේ. ඉතින් කාමභෝගී බුද්ධයාට මේක පේන්නේ මැරෙනවා. මේ මගේ කයත් නැති වෙනවා මගේ හිතත් නැති වෙනවා ඉතින් මොකටද නිවනකින් ඇති වැඩේ මේ කයයි හිතයි නැති. ඉතින් ඒක නිසා ඇස් දෙක ඇරලා අත ගාලා බලනවා කැලිටි කොක්කෝම තියෙනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්මක් ගන්නවා. අර ආයතර නාම රූප ඇති කරගන්න. ඉතින් ඒ නිසා එතන කැපකිරීම මේ මුළු ජීවිතේම කරන සියලු දානයන්ට වැඩිය ලොකු දානයක් අවශ්‍යයි. මේ තමන්ගේම කය, තමන්ගේම හිත නිරුද්ධ වෙද්දී නොසලෙන මනසක් ඇති කරගන්න. ඒක අනුගාන සෝවාන් මාර්ග ඥානයේ ඉඳි ඉස්සලා තේරුම් ගන්න. ඒක නිසා සමහර කියනවා මේ සෝවාන් මාර්ග ඥානය ලැබෙන්නේ ඉස්සලා මරණය අත්දකින්න වෙනවා. හිත තමන්ගෙන් නිරුද්ධ වේගන යන හැටි කය තමන්ගේ නිරුද්ධ වේගන යන හැටි, දන්නා තැන සිට නොදන්නා තැනට යන හැටි මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් අත්දකලා නැත්තේ. මෙතන ඉන්න හැම කෙනාම ඒකට අකුල් හොල්ලා තියෙනවා. ඒ දේ වෙනකොට අකුල් හොල්නවා. අකුල් හොල්ලන්නේ කොහමද? ඉතින් නිින්දට වැටෙනවා. ඒකට හයිය හුස්ම ගන්නවා. එහෙම නැත්නම් බය වෙනවා. එහෙම නැත්නම් අතරමඟදී හම්බ වෙන මොනවා හරි එකක් අල්ලගෙන මම මේක දැනගන්න නැතුව කොහොමද ඉදිරියට යන්නේ කියලා සැකය පෝෂණය කරනවා. ශ්‍රද්ධාව ඉතින් මේක එකක්වත් කෙලස් නෙමෙයි. ඔක්කොම කාගේ ළඟ තියෙන එක නොදැනුවත්කම නිසා කාමයට බරපැත්ත අල්ලනවා. හිත ඡේ වෙන පැත්ත, හිත වැය වෙන පැත්ත, කෙලස් වැය වෙන පැත්තට අකුල් දෙනවා. ඒ නිසා කිසි දෙවන්නේක් නෑ භාවනාවට බාධා කරන. Tamangeම නොදැනුවත්කම. Tamangeම කාමයට ඇති ආසාව. ඉතින් කවදා හරි මේ විදිහට හොඳට දැක දැක දැන දැන ගෙවන් වෙද්දී ගෙවන් වීම සරුවචනාංශගේ නිබ්බාන ගාමිනී පටිපදාවේ තියෙන තේද බල ගැටියටයි වෙන්නේ ඒක හැකිතාවක් මේක හිස් කර ගන්න ඕනේ කියන හැඟීමෙන් පටන් අරගත්තොත් ඒ යෝගාවචරය තේරෙන්නේ මේ හිස් කරන්න ඉඳ ගන්න ඕනේ ඕන තැනක විවේක වෙනකොට බැලුවොත් මේ හිත මේ කායත් එක්ක තියෙන වෙලාවක ඒකට මේ පරියන්කයකට ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථානයේ තමයි භාවනා ශාලාවක ඉන්න ඕනේ. විතර දුරට වැඩ කරනකොට තමයි. සක්මන් කරනකොට උනන්දා. ඉදියාවේ ඕන එක ගන්න පුළුවන්. නිසා ඉස්සල්ලා මේ පරියන්කේ පුරුදු පුරුදු කරලා හිතට අරමුණක් දීලා හරි කමන්නේ හිත කීකරු කරන නැස්සේ නිමිත්තක් අරමුණක් ස්වභාව ලක්ෂණයක් නැතුව පවා මේ විවේකය මනුෂ්‍යයාට උරුම දෙයක් බව තේරුම් ගත්තට පස්සේ එයා ඉරියව්වෙන් ස්වාධීන වෙනවා අරමුණෙන් ස්වාධීන වෙනවා කමඨාන් සුද්ධ කිරීමෙන් ස්වාධීන වෙනවා අර කියන විවිධකේ තමන්ගේ බුද්ධියට සිද්ධ කරගත්තට පස්සේ ඒ කෙනාට හම්බ වෙන පාර මොනම බාධාකින්ම කරදරයක් නැති අභය බය නැති දිහාවට යන කිසිම බෝසාවක් ඇති කරන්නේ නැති කිසිම කෙනෙකුට හොරකම් කරන්න බැරි කිසිම රණ්ඩුවකින් තොරව දිනන ජයග්‍රහණයක් දිහාවට නියම තමයි. ඒක වචන වලට දාලා කියන්න බෑ ඒක අත්දැකීමෙන්මයි ලබන්න තියෙන්නේ. නමුත් මේ අවුරුදු 2600ක් මේ ශාසනය පැවතගෙන ආවේ ඔය කොඩි වලවත් බෙර ගහනවත් විදිනී ස්ථානවලවත් එහෙම නැතුව වෙන ගෝසාවක නෙවෙයි මේ හරියට භාවනා කරලා නිස්සද්දව තමන්ගේ හිත දිහා බලාගෙන ඒ විවේකයට ඉත දෙන උත්තරමයන් වහන්සේලාගේ පපුව තමයි සාසනය තිබුණේ. ඉතින් අපි හිතන්නේ ඒ ශාසනයේ තියෙන්නේ මේ බෙර ගහනකොට දවුල් ගහනකොට එහෙම නැත්නම් මේ ගෝසාවේ එහෙම නැත්නම් මේ සැලකම් අම්බැලි. ඒක තියෙනවා. ඒ පටන් ගන්න කට්ටියට සාසනය මොකක්ද කියලා පෙන්ලා දෙන්න දහම් පාසලට ඒක තියෙන්න ඕනේ. ඔබ භාවනා කරන එකේ සම්පූර්ණ අනිත් පැත්තට යනවා. සම්පූර්ණ විවේක දිහාට යන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට පාවිච්චි කරුවේ විවේකය, විස්රාමය, උද්දකලාව, අප්‍රමාදය, සතිය. අපිට ඒක පේන්නේ මහා කාලකන්නිකම, මහා මුස්පීන්තුවක්, මහා නිදිමතක්, මහා බයක්, මහා අසරණ ගතියක් විදිහට. කවදා හෝ මේ මුස්පීන්තු මේ බය මේ අසන්නගතිය කියන්නේ නිවනටයි කියලා තේරුම් ගත්ත දවසේ අයියෝ මේකත් එක්කනේ මම මෙතෙක් හිටියේ මෙතෙක් කල් කෙරුවේ මේකට එනේකම් කරන කෙනෙක් කියලා මම විශාල වෙනසක්. ඒ විශේෂ වෙනස ඇති වෙන්නේ කොයි වෙලාවෙද කොයි ප්‍රමාණයකද උදේ ඉඳවල්ද කියලා කියන්නේ. අවශ්‍ය වෙන්නේ ඒක දන්න දෙයක් ඒ දන්න දේ දෙහාවට තමන්ගේ තියෙන සම්මාදිච්චය යොන්සමන්ස් කාර්යයෙන් මේකයි තියෙන්නේ. ඒක කවුරු තීන්දුව කරනවද කියලා කියන්න බෑ. බොහෝ වාර ගානක් වරද්ද වරද්ද හරි කමන්නේ කවදාද තීරුම් ගත්ත දවසේ ඒ කෙනාට මෙතිකල් අපි මෙච්චර මේ විවිධේ ළඟ තියාගෙන කාමයේ වස්තු කරහා ජීවිතයට අපි යන්න දඟලුවාද කවදා හරි හරි අත්දැකීම ආවට පස්සේ විවිධකය අගය කරන්න ආවට පස්සේ කොච්චර සාන්තියක් ලැබෙනවද කියලා විශාල සතුටක් ඇති වෙයි නමුත් මේ සතර කවුරුත් බාරගන්නෙකුත් නැහැ කාටවත් කිව්වට කවුරුත් ගණන් ගන්නෙකුත් නැහැ. කවුරක්වත් මේ ලෝකේ ඉන්න කට්ටිය කැමති නැහැ මේ හිත නිරුද්ධ වෙනවා දකින්න. හිත ඡය වෙනවා දකින්න, හිත වැය වෙනවා දකින්න. ඒක දකින්නේ කාලකන්කම. ඒ නිසා මේ ආර්ය උත්මේ තමයි නැත්නම් බුදුහාමුදුරුවෝගේ එක්ක ප්‍රසාදය ඇති කෙනෙක් තමයි දැනගන්නේ මේ ඒ විස්රාම වෙන්න වෙන්න විවේක වෙන්න වෙන්න තමයි අර කාමයන් කෙරේ අදින කීකරු කර ගන්න බැරි හිත තිබිලා කීකරු කිරීමක් නෙමෙයි කරන්නේ හිත ක්ෂය කිරීලා හිත වැය කරලා හිත නිරෝධයටපත් කරලා තමයි මේක තේරුම් ගන්නෙ ඒක සාමාන්‍ය භාවනා දැකීමක් විදිහට කියනවා නම් යම් වෙලාවක භාවනාවේදී අර හොඳට සාන්ත සීතල මට්ටමට හිත තැම්පත් කරගත්තට පස්සේ ඒ යෝගාවචර ළඟ ටික ශබ්ද තිබුණාට ඒ Tamange විවේකයේ ශබ්දෙන් බාධා කරගන්න නැතුව ඉන්න හැටි යම් ප්‍රමාණයකට කය වේදනාව ටිකක් තිබුණත් ඒක දරාගෙන තියාගෙන ඉන්න පුළුවන් නම් අර විවේකයේ තියෙච්ච වේදනාව තිබුණ කමක් නැහැ කියලා තේරෙනවා. ඒ වගේම මේ විවේකයේ ඉන්නකොට හිතවිලි වගේකුත් දඟලනවා. උන් ගණන් ගන්න හිතවිලිදී නෙවෙයි බලන්න අර විවේකේ නම් ඒක නම් තියෙන මේ ශබ්ද වේදනා හිතවිලි තිබුණ පරියට හිත කෙලෙසෙන්නේ නැහැ. ශබ්ද වේදනා හිතවිලි ටික හැප්පුණොත් තමයි හිත කෙලෙසෙන්නේ. ඒ නිසා මම මේ විවේකේ නාමයෙන් විස්වාමයේ නාමයෙන් හුදකලා භාවයේ නාමයෙන් ඒ ඇවිල්ලා ඇවිල්ලා තියෙන වේදනාව හිතේ තිබිච්චාම ඒව මම කියාගන්නේ මගේ කියාගන්නේ දුක් කරදර ගන්නෑ කිව්ව වරක් විවේකේ දැකපු කෙනාට වරක් විවේකේ අගය කරපු කෙනාට වරක් විවේකේ නියම දෘෂ්ටි ඇති කරගත්ත කෙනාට තේරෙනවා මේ විවේකේ සද්දෙන් කැඩෙන්නේ මේ විවේකේ වේදනාවෙන් කැඩෙන්නේ නෑ මේ විවේකේ හිතවිලි වලින් කැඩෙන්නේ නෑ කැඩෙනවයි කියලා හිතුවොත් තමයි කැඩෙන්නේ ආ මේ විදිහේ ප්‍රතිශක්තියක් අන්නේ විදිහේ චිත්ත ශක්තියක් ඇති කරගත්තට පස්සේ ඒ යෝගාවචරයට හරියට මේ වසුවිය රෝගේ හෝ එහෙම නැත්නම් අපි මේ ඕඩිය වගේ රෝගයක් තියෙන තැනකට තමන් මේ තමන් ඒ එකට ඉන්සි මේවා මේ ඉමුනිටි එක අරගෙන එහෙම නැත්නම් අපි කියනවා වැක්සින් එකක් අරගෙන ගියොත් බොරොත් නෑ ඒ ප්‍රතිශක්තිය තමයි අරගෙන යනවනම් කොච්චර බෝවින රෝගයක් තියෙන තැන ගියත් වෙන්නේ නැහැ. අනිත් වගේ තමයි තේරෙන්න පටන් අරගන්න කොච්චර කාමභෝගින් අතර හිටියත්. Taman දන්නවනම් මට ගව කර තියෙන විවේකයයි මට ඕන කරලා තියෙන හුදකලාවයි මට ඕන කරලා තියෙන විස්රාමයයි ඔය කවුරු කොයි જાති කෙලසන් හදුවත් මම්මගේ විවේකයට යනවා කියුව ඒක නඩ පුළුවන් තමයි විවේකෙ දෙන්නේ. අර කොච්චර කෙලසයිද කෙනෙකුටවත් මේ විවේකෙ කෙලසක්. අන්න ඒ විදිහට විවේකයේ හඳුන්වා දෙන එක එකක් අනුගත විවිධ පරිද්‍යාන ගැළපැච් කර ගන්නවා වගේ හයි කරගන්න එක ඇත්තටම භාවනා ප්‍රතිපදාදී අපි කරන්නේ අර හඳුන්වා දීපු විවේකය එන්නේ එන්නේ එන්නේ එන්නේ රීන්ෆෝස් කරනවා නැත්නම් ගැළපැච් කරනවා වගේ ප්‍රතිශක්තියක් දාගන්නයි කරන්නේ. ඒ සඳහා ඒ ප්‍රතිශක්තිය ලැබීමට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍යා දකින්න ඕන කල්යාණ මිත්‍යා කොහොමද ඒක රැකගන්නේ කියලා අහගන්න ඕන අහගෙන තමලඟ තියෙන විවේකයේ තමලඟ තියෙන විස්රාමයේ දිගට දිගට පවත්වා ගැනීම සඳහා ඇතුළතින් ප්‍රතිශක්තිය ආවට පස්සේ ඒ කෙනාට තේරෙනවා අනේ අපි මෙච්චර මේ භාවනා මධ්‍යස්ථාන ඇසුර කරලා බණහාලා කල්යාණ මිත්‍රව දැකලා මේක දියුණු කරගන්න කොච්චර අමාරුද මොකද අපි මේව දන්නේ නැහැ. මොකද ਸਰවඥාන්සේ කිසිම කල්යාණ මිත්‍රෙක් නැතුව කිසිම භාවනා මධ්‍යස්ථානයක් නැතුව කිසිම ගුරුවරයෙක් නැතුව කොහොමනම් මේක දැනගත්තද කොහොමනම් මේක තව කෙනෙකුට කියලා දුන්නද කියලා ඒ තමන්ගේ විස්රාමයේ Taman විවේකී වැඩි කර ගන්න ගන්න ගන්න බුදු ගුණ බුදු ජානනාථයේ තියෙන ධර්මයේ ගුණය පුදුම විදිහට තේරෙන්න පටන් අරගන්න ඒ නිසා ධර්මයේ දකින්න දකින්න දකින්න බුදුන් දකින්න. ඒ වගේම බුදුන් දකින්න දකින්න දකින්න ධර්මය දකින්න. එතකොට මේ පුද්ගලයාගේ ඒ ජීවිතයේ ඇති වෙන පරිණාමයේ ඇති වෙන වෙනස අවුරුදු 7කින් දවස් 7කින් ඇති කරගන්න පුළුවන් තරමට බුදුජානනාථ මේක ලස්සනට ඉදු කරලා ගොනු කරලා තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සකස් කළා දීලා තියෙන්නේ නැත්නම් නිබ්බාන ගාමී ප්‍රතිපදාව. ඒ නිසා ඒ සඳහා මේ භාවනා කරන කිසිම කෙනෙකුට මේ අත්දැකීම නැතුව නෑ. තම දිනාම විගලා තියෙනවා. නමුත් අපි මේ කාමයට තමයි දැන හෝ නොදැන පහදී. අර විවේකයේ කම්මැලියක් කරගන්න. විවේකයේ මුස්තිංතුවක් කරගන්න. විවේකයේ පාළුවක් කරගන්න. විවේකය වෙහසක් කරගන්න. විවේකය ආකරවන සුළු ගතියක් ඇති වෙලා තියෙන නිසා නිතර අපි ළඟට එන්න හදන විවේකය අපි පුළුවන් තරම් කතා කර කර ඉඳින්නේ චිත්‍රපටි බැලිල්ලෙන් අත්තර බැලිල්ලෙන් රස හොයා යෑමේ හානිකර. ඒකට කිනේකම් කරනවා. ඒ නිසා කවදා හරි මේ ඒ කෙනේ කරන අතර කරන එක තමයි කියන්නේ සබ්බපාපස අතක්. කරන හරියක් කරන කතාවක්. කරන හරියක් අපි මේ කලබල කරගන්න වැඩවලින් සිද්ධ වෙන්නේ පාප. විදින හරියක් විදින්න එපා. ඒ නිසා විදින්න විදින්න නැතුව බැරිද. කරන හරියක් කරන්න නැතුව බැරිකම. කරන කතාවක් කරන්න අවශ්‍යතාවය. එතකොට අපිට පෞද්ගලිකයේ අදින්න පටන් ගන්නවා. එතකොට කල්යාණ මිත්‍ර සේවනයේ වටිනාකමක් තියෙනවා. කට දුන්නට කතා කරන්න, ඇඟ තිබුණට නටන්න, මේ ඇඳුරක් තිබුණ පරිදි මම පිනවන්නත් පටන් අරගත්තොත් පුදුමාකාර කෙලස්තයක් එනවා. ඒක හොඳට තේරෙනවා භාවනා මාර්ගයේ කෙනාට අර දෙවෙනි හිටියේ ආහාමුදුරන්ට අර අම්මගේ අර චිත්ත විඥාන ඥාන නිසා විසුමක් නැතුව. බාහන අනුකරණය නම් මොනවක්වත් දන්නේ නැහැ. යාර කිසි ප්‍රශ්නයක් නැහැ. බවු දන්නේ නැහැ. පින් දන්නේ නැහැ. තොගවල දාමට යනවා. භාවනා කරන්න ගියාම සිල්ලක වෙලා දාමට යනවා. හරියට කැල කැල තේරෙන්න පටන් ගන්න ඒක සංවේදී පහළ වෙනවා. ඒක හොඳයි. ඊට පස්සේ ඒක නා ඉසිගිනි ගත්තකෝ. ඒකින් නිවන් යනවට වැඩිය ඔය නොකරන වැඩ පැත්ත කල්පනා කරන්න කිව්ව වහවා තමන්ගේ කටයුතු සම්පාදනය කරනවා ඒ නිසා කිසි කෙනෙක් මේ නැති දෙයක් උපයන්න හදන එක නෙමෙයි කියන්නේ දැනටමත් උපයලා තියෙන දේ මේකයි හරිද මේකයි වැරදි මේකයි විවේකේ මේකයි අවිවේකේ කියලා තේරුම් අරගෙන විවේකයට විස්රාමයේ ගැලපෙන චින්තන රටාවක් ජීවන රටාවක් අවතින් පැවතින් සකස් කර ගන්නවනම් ඒ වෙනි කෙනෙක් ළඟ ඉන්න එකක් සපක් ඒ වගේම එවැනි කෙනා කරන හැම ක්‍රියාවකින්ම පරිසෙත් නිකුත් වෙන්නේ දුමාකාර සාන්තිකර කම්පන වේග ඒ නිසා අපි පුළුවන් තරම් එවැනි කම්පන වේග වල හැසිරෙන ගමන් අපිනුත් ඒ වගේ දේවල් සම්පාදනය කරගනිමින් සම්පාද කරගනිමින් ගත කරන පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ ශාසනය අවුරුදු 2600ක් ගියයි කියලා කිසිම පරණ වීමක් වෙලා නැහැ අවබෝධය තියෙනවනම් ඕනම වෙලාවක සම්බන්ධ ඒ නිසා අපි මේ විදිහට නැවතන ධර්මයෙන් බණ ඇසීමේ මේ කර ගන්නාලාද සියලු දක්ෂකම් අනුව අපිට වාවාහ අපි ළඟ ඇත්තා වූ මේ නීම සත්‍ය නීම සත්‍ය වශයෙන් දැකීමේ ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාට සැනසීම දා වේවා කියලා.